තෙරුවන් සරණයි. අද අපි කතා කරන්නේ ඔබටවත් මටවත් මේ ලෝකේ කාටවත්ම මගහැරලා යන්න බැරි දුකක් එක්ක කොහොමද අපි ගනුදෙනු කරන්න කියන ක්‍රමය ගැන. අපි හැම කෙනාටම තියෙන්නේ ඇටලේ මස් නහර වලින් හැදුණු ශරීරයක්. ඉතින් ඒ ශරීරයට කැක්කුම් වේදනා රිදුම් උරුමයි. ඒවයින් තොර ශරීරයක් මේ ලෝකේ කිසිම කෙනෙකුට උරුම වෙන්නේ නැහැ. නමුත් මානවයා කොයිතරම් අන්ධයිද කියනවා නම් එහෙම කැක්කුම් වේදනා නැති ශරීරයක් තමයි ඉල්ලන්නේ. නමුත් එහෙම ඉල්ලුවට ලැබෙන්නේ නැහැ. අඩුගානේ මේ යථාර්ථයවත් ඔබේ මනසට ඔබ කාවද්දා ගත යුතුයි. ඔබට ලැබිලා තියෙන්නේ ඇටලේ මස් නහර සහිත ශරීරයක් නම් ඒ ශරීරයට බැඳිලා තියෙන ඒකාන්ත දෙයක් තමයි වේදනා කියන එක. හරියට එකම කාසිය දෙපැත්ත වගේ අපිට එක පැත්තක් ඉල්ලුවට හරියන්නේ නැහැ අනිත් පැත්තත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. එක පැත්තක් ඕනි නම් ගන්නවා නම් අනිත් පැත්ත ස්වභාවයෙන්ම එනවා. අන්න ඒ වගේ අපි කැමැත්තෙන් මේ ජීවිතේ ඉල්ලගෙන තියෙන්නේ. එහෙනම් අපි කැමැත්තෙන් මේ ශරීරය ගත්තනම් වේදනාත් අපි අකමැති වුණත් ඒ ශරීරයත් එක්ක එනවා බැඳිලා. ඉතින් ඔබත් මේ වගේ කායික මානසික ශක්තිය දුර්වල කරන, ඔබේ මනස සෑහෙන දිය කරලා යවන, හීන කරන, ඉවස ගන්න අමාරු වේදනාව ඉඳලා ඇති. ඉඳගෙනවත් නිදාගෙනවත් කිසිම පහසු ඉරියව්වකින් ඔබට මොන විදිහකටවත් ඉන්න බැරි විදිහේ වේදනාව ඔබ විඳලා ඇති. අඩු ගානේ ඔබට නිින්දක්වත් නැති වෙන විදිහට සුවසේ නිදාගන්නවත් බැරි වෙන විදිහේ තීව්‍ර වේදනා ඔබ අත්දැකලා ඇති. ඉතින් අපිට මොකක්ද මේකට කරන්න පුළුවන්? මෙහෙම වේදනාවක් ආවහම අපි කොහොමද ඒ වේදනාවත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ? අපි ඉගෙන ගන්න ඕනේ අන්න ඒකයි. වේදනාවක් නැති ශරීරයක් ප්‍රාර්ථනා කරන එක නෙමෙයි. ඉතින් දැන් කල්පනා කරලා බලන්න ඔබට ඒ වගේ වේදනාවක් ආව වෙලාවට ඔබේ මනසට ආපු සිතුවිලි මොනවද කියලා. අපි ඒ ගැන මුලින්ම කල්පනා කරලා බලමු. අපිට සාමාන්‍යයෙන් අපි උදාහරණයක් ගමු අපිට තදබල හිසේ කැක්කුමක් එනවා. අපිට එන්නේ द्वේෂයක් මුසු සිතුවිලි. අපිට තියෙන්නේ නුරුස්නා සිතුවිලි ටිකක්. අපි ඒ द्वේෂයට කැමති නෑ. ඒ වේද සමාවෙන්න ඒ වේදනාවට අපි කැමති නෑ. ඒ වේදනාවට අපි වෛර කරනවා. ඒ සිතුවිලි හටගන්නේ ඒ වේදනාව එපා කියන තත්වක ඉඳලා තමයි මේ සිතුවිලි ටික අපේ මනසේ හටගන්නේ. එහෙම නැතිනම් අපිට බෙහෙත් ගන්න අවශ්‍යතාවය ඇති වෙනවා. ඉක්මනින් බෙහෙත් ගන්න අවශ්‍යතාවය එනවා. ප්‍රතිකාර කරන්න අවශ්‍යතාවය එනවා. ඒ ඒ ප්‍රතිකාර පැත්තට යන්නෙත් අර වේදනාව කෙරෙහි අකමැති සිතුවිලි වලින්. ඊට පස්සේ කවුරු හරි අපිට හමු වුණොත් අපි මේ වේදනාව ගැන මේ අසනීපය ගැන මූණ බෙරි කරගෙන තමයි කතා කරන්නේ. හරියට අඳෝනාවක් වගේ. ඒ වචනාසි සැඟවිලා තියෙන්නේත් වේදනාවට වෛර කරන ස්වභාවයක්. ඔබ කවදාම හරි දවසක දැකලා තියනවද යම්කිසි අසනීපයක් නිසා රෝහල්ගත වෙලා ඉන්න හරි නැතිනම් ගෙදර ඉන්න හරි මේ අසනීපයක් හැදිලා ඉන්න කෙනෙක් සතුටින් ඉන්න ඔබ කවද කොහේදී හරි දැකලා තියනවද? ඒගොල්ලන්ගේ මූණක් දිහා බලන්න. ඒගොල්ලෝ කිසිම සතුටකින් නෙමෙයි ඉන්නේ. කියන්නේ වේදනාවට වෛර කරගෙන ඉන්නේ. ඒ වේදනාවට කැමති නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මානසිකත්වයේ විසින් එයාලට සිද්ධ කරන්නේ මොකක්ද කියන්නේ. ඉතින් සමහර විට ඔබත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඔබත් මේ විදිහට තමයි මේ වේදනාවට සමහර විට ප්‍රතිචාර දක්වලා ඇත්තේ. ඉතින් හොඳට මතක තියාගන්න අපි ඇත්තටම තාමත් වේදනාවල් හමුවේ කටයුතු කරන්නේ මේ විදිහට නම් ඇත්තටම අසරණයි. ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තු නැති කෙනෙක් වෙනවා. ඔබ සමහර විට එකඟ නැති වේවි. නමුත් මේක තමයි සත්‍ය, මේ තමයි මම දන්න විදිහ. අපිට බුදුරජාණන් වහන්සේ සරණ ගිය බෞද්ධයෙක් විදියට නිවන් දකින්න යන කෙනෙක් විදියට මෙතරම් ධර්මය අහන කෙනෙක් විදියට අපිට එන මේ පුංචි කායික වේදනාවකට සැලෙන්නේ නැතුව මෝණ දෙන්න බැරි නම් ඒ කියන්නේ අපි කොහොමද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා කියන්නේ අරගෙන නැහැ ඉතින් අපි දැන් මේ කතා කරන්න හදන්නේ කොහොමද මේ වේදනාවක් එක්ක ගනුදෙනු කරන්න කියලා. මුලින්ම ඔබ කරන්න ඕනේ ඔබට ඇතිවෙන ඒ කායික වේදනාව ඔබ බාරගත යුතුයි. accept කරන්න ඕනේ. මේ ජීවිතේට ඔබේ ජීවිතේට එන හැම වේදනාවක්ම ඔබ බාරගත යුතුයි. ඔබට ඒ දැනෙන වේදනාව වැඩි වෙනවා වගේ දැනෙන්නේ. ඒ ඒ වේදනාව වැඩි කරන්නේ. ඒ වේදනාව ඉවසන්න බෑ වගේ දැනෙන්නේ ඔබ ඒ වේදනාව බාරගන්නේ නැති නිසායි. ඇත්තටම මත තියාගන්න ඔබ ඔබේ ශරීරය ඔබේ කියලා හිතනවා නම් ඒ ශරීරයට සම්බන්ධ හැම දෙයක්ම ඔබට තමයි අයිති. මොකද අපි අපේ ශරීරය අපේ කියලා හිතන්නේ කෙලෙසයක් නිසා ඒක වෙනම කතාවක්. ඉතින් ඔබේ ශරීරය ඔබේ නෙවෙයි නම් වේදනාවත් ඔබේ වෙන්න විදිහක් නැහැ. හැබැයි අපි අපේ ශරීරය අපේ කියලානේ දැන් අරගෙන ඉන්නේ. එහෙනම් ඒ ශරීරයට සම්බන්ධ වෙලා තියෙන වේදනා ටිකත් ඔබට තමයි අයිති. එතකොට ඔබ ඔබේ ශරීරයට වෛර කරන්නේ නැත්නම් වේදනාවලට වෛර කරන්නත් බෑ. වෛර කරන්න එපා ඒ වේදනාවට. ඒ වේදනාවල් වලටත් ඉන්න ඉඩ දෙන්න. ඔබත් එක්කම එයාටත් ඉන්න ඉඩ දෙන්න. මතක තියාගන්න මේ විදිහට ඒ වේදනාවල් බාර ගන්න පුළුවන් නම් ඒ බාර ගැනීමෙන්ම ඔබේ වේදනාවන්ගෙන් විශාල වපසරියක් අඩු වෙලා යනවා කියලා ඔබට තේරෙවි. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ මේ සම්බන්ධයෙන් කාරණාවක් දේශනා කරලා තියෙනවා. ඇත්තටම මට මතක නැහැ කොතනද කියන්න. නමුත් ඒ කාරණාව වැදගත් නිසා මම මේ වෙලාවේ මතක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ උපමාවක් තමයි මුලින්ම දේශනා කරන්නේ. උන්වහන්සේ අහනවා ඔබේ කකුලේ උලක් ඇනුනොත් රිදෙනවානේ අපිට වේදනාවක් තියෙනවා. අපි හිතලා නෙමෙයිනේ උල ඇනගන්නේ. ඒ කියන්නේ ඒ කැක්කුම ස්වභාවිකයි. ස්වභාවික සිද්ධියක් නිසානේ අපිට මේ වේදනාව එන්නේ. ඉතින් ඔබ හිතන්න එහෙම උලක් ඇනුනට පස්සේ ඔබ හිතලා ඒ උල උඩින් තව උලක් ඇනගන්නවා. ඒක ඔබ තමයි ඇනගන්නේ. එතකොට මොකක් වෙයිද අර වේදනාවට? තිබුණු වේදනාව දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙනවා. ඉතින් එතකොට අර මුලින් ස්වභාවිකව ඇනුණු උල වගේ තමයි අපේ කයේ ස්වභාවිකව හටගන්න කැක්කුම හිසේ කැක්කුමක් හරි මොකක් හරි දෙයක් හටගන්න එක අපි හිතලා කරගන්න දෙයක් නෙමෙයිනේ. ස්වභාවික සංසිද්ධියක් නිසා තමයි මේ වේදනාව ඇති වෙන්නේ. හරියට අර මුලින් උලක් ඇනිලා ඇති වෙන කැක්කුම වගේ, පළමු උල ඇනුණා වගේ. එතකොට දෙවනියට අපි ඒ උල උඩින් එකක් ඇනගන්නවනේ. එතකොට දෙවනි උල කියන්නේ මොකක්ද? ඒ තමයි ඔබේ කයේ අර ස්වභාවිකව හටගත්තු වේදනාව කෙරෙහි ඔබේ මනසේ හටගන්න द्वේෂය. ඒක හරියට උලක් වගේ. එතකොට වෙන්නේ මොකක්ද? අර දෙවනි උල අපි විසින් ඇනගත්තාම තියෙන කැක්කුම දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙනවා වගේ අපේ ශරීරයේ ස්වභාවිකව හටගන්න වේදනාවකට අපි द्वेष කරොත් ඒ द्वේෂය වැඩි වෙනවා. අපි ඒකට නුරුස්නා ගති පහල කරොත්, අපි ඒ වේදනාවට අකමැති වුණොත්, අපි ඒ වේදනාව එපා කියලා කෑ ගහන්න ගත්තොත් වේදනාව වැඩියෙන් දැනෙන්න ගන්නවා. අන්න ඒ නිසයි කියන්නේ ස්වභාවිකව මුලින් කයේ ඇතිවන වේදනාව බාර ගන්න කියලා. ඇක්සෙප්ට් කරන්න කියලා. වෛර කරන්න එපා ඒකට. ඒ වේදනාවල් කියන්නේ ජීවිතයේ එක්තරා ස්වභාවයක් විතරයි. ජීවිතේම කොටසක්, ස්වභාවික දෙයක්. ඒ විදිහට ඔබේ හිතට කියා දෙන්න. ඒක අස්වාභාවික නෑ. ඒවා ඔබේ ජීවිතෙන් අයින් වෙන්න ඕනි දේවල් නෙමෙයි. ඔබේ ජීවිතයට අයිති නැති දේවල් නෙමෙයි. ඔබේ ජීවිතේම කොටසක්. ඉතින් අපේ ජීවිතයේ කොටසක් නම් අපි ඒක බාර ගන්න ඕනේ. ඉතින් මේ කායික වේදනාව මේ ඒ අපේ කයට එන වේදනා ඕනෙම වෙලාවක ස්වභාවයෙන්ම හට ගන්න පුළුවන් දේවල් ස්වභාවිකයි. හැබැයි අපි ඒ කැක්කුම නිසා වේදනාව විඳිනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔබ ඒ වේදනාව බාර ගන්නවද නැද්ද කියන එක මතයි. ඇත්තටම ඔබ වේදනාවක් නිසා විඳවන්නේ විහිං. ඒ ඒ වේදනාවේ මතක තියාගන්න මේ ස්වභාවික කැක්කුම ස්වභාවික වේදනාව ස්වභාවික සංසිද්ධියක් අපි විඳවන්නේ ඇත්තටම දුක කියන එක හටගන්නේ මානසික දුක කියන එක හටගන්නේ ඔබ ඒක බාරගන්නේ නැතුව ඒකට වෛර කරන නිසායි අපිට වේදනා එපා ඕනි නෑ කියන හැඟීමක් ඒ වේදනා කෙරේ විරුද්ධ හැඟීමක් නුරුස්නා හැඟීමක් තියෙනවා ඔබේ මනසේ අන්න ඒ නිසයි ඔබ දුක විඳින්නේ ඒ සිතුවිල්ල ඔබව විඳවීමකට අරගෙන යනවා මතක මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේට රහතන් වහන්සේලාටත් ඔය කියන කායික වේදනා ස්වභාවික වේදනා ටික හට ගන්නවා මොකද උන්වහන්සේලාට ශරීරයක් තියෙනවනේ ස්වභාවික වේදනා ටික හට ගන්නවා. හැබැයි උන්වහන්සේලා ඒ වේදනාව කෙරෙහි වෛරයක් හටගන්නේ නැති නිසා, වෛර කරන්නේ නැති නිසා උන්වහන්සේලාට මානසික වේදනාවක් නැහැ. උන්වහන්සේලාට ඒ වේදනාවත් එක්ක ඉන්න පුළුවන්. එතකොට ඔබට තේරෙවි ඒ හුදු කායික වේදනාව අපේ මනසට රිදුමක් එනහලා දෙන්නේ නැහැ ඇත්තටම. ඔබට දැනේවි වේදනාවක් තියෙනවා වේදනාවක් නැති. රිදුමක් නැති වේදනාවක් තියෙනවා. මේ කලාව හරිම සුන්දරයි. මේක තමයි නිවන් මඟ යන සැබෑම ක්‍රමය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේලා කටයුතු කළේ ඒ විදිහට නම් ඔබටත් අවශ්‍ය නිවන නම් ඔබටත් යන්න තියෙන්නේ මේ පාරේ තමයි. මොකද අපිට ස්වභාවයෙන් ඇතිවන දේවල් ස්වභාවිකයි. ඉතින් ඔබ මේ වේදනාවට අකමැති වුණා කියලා, වෛර කරා කියලා, එපා කියලා, කෑ ගැහුවා කියලා, ඇඬුවා කියලා ඒ වේදනාව දශමයක්වත් අඩු වෙන්නේ නම් නැහැ. සිද්ධ වෙන්නේ වැඩි වෙන එක විතරමයි. අන්න ඒ වෙනුවට ඔබ ඒ වේදනාවට වෛර කරනවා වෙනුවට ඒ වේදනාව එක්ක යාළු වෙන්න. ඒ වේදනාවට වේදනාව ඇති වුණු තැනට කරන්න තියෙන සත්කාර ටික ආදරින් කරන්න, කරුණාවෙන් කරන්න. වේදනාවත් එක්ක යාළු වෙන්න. එයාට එහෙමම ඉන්න ඉඩ දෙන්න. ඒ වේදනාවට තියෙන්න අරින්න. ඒ වේදනාවත් එක්ක රණ්ඩු කරන්න යන්න එපා. ඒක ස්වභාවිකව බාර ගන්න. එයාට එහෙමම ඉන්න දුන්නාම තමයි ඔබට තේරෙන්නේ ඇත්තටම ඔබට තේරෙයි වේදනාව ඔබට දුක් දෙනවා නෙමෙයි ඔබ තමයි වේදනාවට දුක් දෙන්නේ කියලා ඔබට තේරෙයි. ඇත්තටම අපිට කරදර කරන්නේ වේදනාව නෙමෙයි. අපි තමයි වේදනාවට කරදර කරන්නේ. මොකද අපි අර द्वේෂයෙන් හින්දානේ එයා වැඩි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ඒ වේදනාවකට දැන් උදාහරණයක් අපි ඒ වේදනාවකට සත්කාර කරන්නේ ප්‍රතිකාර කරන්නේ බෙහෙත් ගන්න මේ ඔක්කොම කරන්නේ හිත යට තියෙන හැඟීමක් ඒ වේදනාව නැති වේවා කියලා හැඟීමක්. ඒ ඒ අපි යම්කිසි දෙයක් නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියන එකේ තේරුම මොකද්ද? ඒ කියන්නේ අපි ඒකට කැමති නැහැ. අපි ඒකට අකමැති. අපි එපා කියන්නේ අපි අකමැති දේවල්නේ. ඉතින් අකමැත්ත කියන්නේ द्वේෂය තමයි. ඉතින් අන්න ඒ අපි යමක් යම් වේදනාවකට ප්‍රතිකාර කරද්දිත් ඒක නැති වේවා කියන හැඟීම තියෙනවා නම් ඒ කියන්නේ ඒත් ඔබට තියෙන द्वේෂයක් ඒ වේදනාව අඩු වෙනවා ඔබට දැනෙන්නේ නැහැ. නිකම්ම එයාට ඉන්න ඉඩ දීලා ඒක බාර ගන්න. සමහර විට මෙහෙම කිව්වාම හිතේ මෙහෙම කරනවට වැඩිය හොඳයි මේ කෑ ගහලා අඬන එක කියලා. එහෙම හිතන්නේ ඇත්තටම දුර්වල මානසිකත්වයක් තියෙන අය. ඒක තමයි දුර්වලයන්ගේ කැමැත්ත. මම මේ කියන වචන ඔබට සමහරට සැර වැඩි ඇති. නමුත් මේක තමයි එකම ක්‍රමය. මේක තමයි ඇත්තම සත්‍ය. ඔබට අවශ්‍ය නම් වේදනාව ජය ගන්න, ඔබට අවශ්‍ය නම් වේදනාවට නොසැලී මුහුණ දෙන්න මේක විතරමයි තියෙන එකම ක්‍රමය. ඉතින් මේ වේදනාව අපි බාරගත්තා කියමුකෝ. ඒ බාරගත්තට පස්සේ අපිට කරන්න දෙයක් නැද්ද? ඇත්තටම තියෙනවා. ඔබට තවත් පියවරක් ඉස්සරහට යන්න පුළුවන් ඔබට පෞරුෂය තියෙනවා නම්. ඒ තමයි මේ වේදනාව දිහා හොඳට බලන් ඉන්න. මේකට කියන්නේ සතිමත් වෙනවා කියලා. ඒ වේදනාව දිහා බලන් ඉන්නවා කියන්නේ ඔබ නිස්ක ඔබ එක්ක ඇල වෙලා ඉන්නවා නම් නිස්කලංකේ ඉන්නවා නම් ඇස් පියාගෙන හරි ඇස් අරගෙන හරි වේදනාව බාරගෙන බලන් ඉන්නේ වේදනාව දිහා. ඒ වේදනාව හැසිරෙන විදිය ඒ ඒ වේදනාවට කිසිම අදහසක් විවේචනයක් මොනම දෙයක්වත් මනසින් ඉදිරිපත් කරන්නේ නැතුව හුදු බැල්මකින් නිකම් බැල්මකින් ඒ වේදනාව දිහා බලන් ඉන්න පුළුවන් අපිට. ඔබට පෙනේවි එතකොට ඔබේ මනසේ වේදනාවට තරහ එන හැටි, අකමැත්ත එන හැටි, කෑ ගහන්න හිතෙන හැටි, ඉවසන්න බෑ හිතෙන හැටි, ඔය වගේ එක එක සිතුවිලි වේදනාවට විරුද්ධව ඔබේ මනසේ හට ගන්නවා පෙනේවි. හැබැයි ඒ එකම සිතුවිල්ලක්වත් අල්ලන්න යන්න එපා. ඔබ අල්ලන්නේ නැතුව ඒ සිතුවිලි අල්ලන්නේ නැතුව හිටියොත් ඔබට තේරේවි ඒ සිතුවිලි ටිකත් ඇවිල්ලා පාඩුවේ දියවැල යනවා කියලා. ඔබ ඒ සිතුවිල්ල ඇල්ලුවොත් ඒ සිතුවිල්ල පැටව ගහනවා. ඒ කියන්නේ තව තව තව තව සිතුවිලි ඒ द्वේෂයට පොහොර දානවා. එතකොට තමයි ඔබට කැක්කුම වැඩි කරන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබට දැනේවි සමහර විට ඒ වේදනා පවා ඒ කැක්කුම් පවා වෙනස් වෙවි වෙනස් වෙවි ටික ටික දිය වෙලා යන්න පටන් ගන්නවා ඔබට දැනේවි. දිය වෙලා යනවා වගේ දැනේවි ඔබට. සමහර විට සමහර විට මෙහෙම බලන් ඉන්නකොට ඔබට නොදැනීම ඔබට සුවසේ නිින්ද යාවි. සනීපෙට නිින්දක් පවා එවි. ඉතින් ඇත්තටම අපි අපේ ශරීරයේ හටගන්නා වේදනාවල් නිසා දුක් විඳිය යුතුයම නැහැ. ඔබට ඒක දැනෙන්න පටන් ගන්න පටන් ගනීවි. ඒ දුකට ඔබ වෛර කරන්නේ නැතුව ඒක බාරගත්තොත් විතරමයි ඔබට සැනසීම කියන එක එන්නේ. ඔබ ඒ දුකට වෛර කරොත්, ඒ වේදනාවට වෛර කළොත් ඔබට අනිවාර්යයෙන්ම දුකක් කියන එක අමුතු දුකක්, අමුතු වේදනාවක් ඔබට විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේ தત્ත්වය කායික වේදනාවල් වලට විතරක් නෙමෙයි ඇත්තටම මානසික වේදනාවල් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔබට තවත් පියවරක් ඉස්සරහට තියන්න පුළුවන්. ඉතින් ඔබට දැනේවි මේ ක්‍රමය පාවිච්චි කරනකොට ඔබේ මනස සංසුන්ව සාමකාමීව සාමකාමී තත්වයකට පත් වෙන හැටි ඔබට දැක ගන්න පුළුවන් වේවි. මේකට උදව් වෙන්නේ සතිමත් බව. ඉතින් ඔබ මේ විදිහට ඔබේ ජීවිතේ වරින් වර හට ගන්න කායික වේදනාවල් වලට මේ ක්‍රමය පුහුණු වුණොත් ප්‍රගුණ කළොත් ඔබට පුළුවන් මේ දවසක මරණීය වේදනාවටත් සාමකාමීව මුහුණ දෙන්න. එහෙම පුළුවන් කියන විශ්වාසය පවා ඔබේ මනසේ ගොඩ නැගෙනවා. අන්න එදාට ඔබ මරණයට මුහුණ දෙන දවසට ඔබට මේ විදිහට ඔබේ මනස සාමකාමීව පවත්වා ගන්න පුළුවන් වුණොත් විතරක් ඔන්න ඔබ හිතාගෙන ඉන්න විදිහට ඔබට ඊළඟ ජීවිතයේ සුගතියකට යන්න පුළුවන් වේවි. එහෙම නැතුව ඔබ මේ හිතා මේ විදිහට හිත හදාන්නේ නැතුව ඔබ මොන විදිහට පින්කම් කළත් ඔබ කොයිතරම් සුන්දර බණ ඇහුවත් ඔබ මොනතරම් සමාජ සේවය කරනවා කිව්වත් හිතන්න එපා ඔබට මරණයට නොබියව මුණ දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ ඔබ ආසරණයෙක්. ඔබ ඔබ ළඟ කොයිතරම් තියරි තිබුණත්, කොයිතරම් සිද්ධාන්ත කරුණු තිබුණත්, කොයිතරම් ලොකු දහම් දැනුමක් තිබුණත්, කොයිතරම් ලොකු පින්කම් කළත් ඔබට මේ කියන පිහිට නම් ලබා ගන්න ලැබෙන්නේ නැහැ. චුට්ටක් බලන්නකෝ ඔබ දැන් ඕන තරම් මේ වෙනකොට පින්කම් කරලා ඇති බණ අහනම ඇති. හැබැයි කායික වේදනාවක් ආපු වෙලාවට ඔබට ඔය මොකක්වත් මතක් වෙන්නේ නැහනේ. ඔබ කරපු පිනක්වත් අඩු ගන්න දැන් අපි හිතමු ඔබට බරපතල වේදනාවක් ආවොත් සමහර විට ඒ වේදනාවෙන් ඔබ මැරෙන්නත් පුළුවන්. එතකොට ඔබ ඔය මේ දුක් අඳෝනා දිදී द्वේෂයෙන් ඉන්නකොට මැරුණොත් එහෙම ඔබ යන්නේ සුගතියකට නෙමෙයිනේ. එතකොට ඔබට එහෙමවත් මතක් වෙලා මෙතුවක් කරපු පිනක්වත් ඔබට මතක් වෙන්නේ නැහනේ. ඇයි ඒ? හිත හැදපො නැති නිසා ඔබ පින් කරපු ඵලියට ඔබට මේ සිද්ධියකට මුණ දෙන්න හැකියාව එන්නේ නැහැ. ඒකට වෙනම කලාවක් තියෙනවා. ඒක තමයි හිත හදන කලාව. ඉතින් මේක ප්‍රායෝගිකව පුහුණුවේ යෙදුනොත් විතරයි ඔබට මේ ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ. එයම විතරයි එකම පිහිට. මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය සිද්ධාන්ත කරපින්නගෙන යන්න තියෙන ධර්මයක් නෙමෙයි. මේ ධර්මය 100ට 100ක්ම ප්‍රායෝගික ධර්මයක්. දැන් ඔබ බලන්න ඔබ දිහා හැරිලා. ඔබ කොයිතරම් දුරට මේ ධර්මය ප්‍රායෝගිකව පුහුණුවේ යොදන කෙනෙක්ද කොයිතරම් දුරට මේ ධර්මයේ ප්‍රායෝගිකව යෙදිලා ඉන්නවද කියලා දැන් ඔබ ඔබේ හිත හිත දිහා බලන්න. ඔබ මේ ධර්මය ප්‍රායෝගිකව පුහුණු කරන ප්‍රමාණය අනුව තමයි ඔබට කොයිතරම් දුරට සතුටින් සාමයෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ. හොඳට මතක තියාගන්න. එහෙම නැතුව ඔබ දන්න මේ සම්ප්‍රදායානුකූල ධර්මය අනුගමනය කිරීමෙන් නෙමෙයි ඔබට සතුට සාමය කියන එක ළඟා වෙන්නේ. ප්‍රායෝගිකව කොයිතරම් මේ ධර්මය පුහුණු කරනවද කියන එක මතයි ඔබේ සතුට සැනසීම තීරණය වෙන්නේ. ඊළඟ ජීවිතයේ ඔබ සුගතියට යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔබ නිවන ප්‍රාර්ථනා කරනවා නම් ඔබට නිවන පවා සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ අන්න ඒ මතයි. ඒ නිසා මේ මොහොතේ පටන් ආරම්භ කරන්න මේ ධර්මය ප්‍රායෝගිකව පුහුණු කරන්න. તે રૂવાન સારા નાય